පවත්වන දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අපි මේ පාර ආරම්භ කළේ නිද්දේජික සූත්‍රේ නිද්දේජික සූත්‍රේ කියුවාම එදා අපි විස්තර කළා නිර්වාණ කියන தත්ත්වය තමන්ගේ සිතපත් වීම මේ ගමන් කළ යුතු ආකාරය යම් ආකාරයකින් සිත ගමන් කළ යුතු නම් ඒ නිවීම නිර්වාණය කියන தත්ත්වයට ජීවිතේ සම්බන්ධ කරන ක්‍රම අර සිත තුළ ඇති වෙනවා ඒක ඒ සිත තුළ ඒ ක්‍රම ඇති නොවි මොනම කිසිමවත් නිමින්න සංවිධාන වෙන්නේ නැහැ ස්ථිරව. ස්ථිර වශයෙන් සමාධියේ සිට දුකේ කියන නාම මාත්‍රයකටවත් සම්බන්ධ නොවන විදිහට කෙලෙස් වල 10 සම්පූර්ණයෙන්ම නිවීමට නම් මේ කියන මාර්ගය මේ කියන ක්‍රම තමන්ගේ සිතේ සංවිධාන වෙන්නේ. එතකොට මේ සංවිධානය මේ සංවිධාන වීම මේ ආකාරයෙන් හිත සකස් වීම එක අවස්ථාවක හිතල මතල කරන්න පුළුවන් දෙයක් නොවන නිසා මේ සෑහෙන කාලයක් මේ පිළිබඳව යොමු වෙච්ච පිටකින් තෝ ක්‍රියා කරනකොට ඔය කියන ලකුණු ඔය කියන ස්වરૂප පිටත් එක්ක නිකම්ම එකාසෙ ඒ එකාස කිරීමේ ක්‍රමය ඉතින් අවස්ථාව තමයි අර 10කට බෙදලා 10කට බෙදලා පාරමී කියලා කිව්වා. ඒව කරනකොට මේ කියන ලකුණු ටිකේ දින්ද දින්ද එක්කාස. ඒතකොට මේකේ පළමුවෙන්ම අපි ගිය පාර මම හිතනවා. අපි කිව්වා කාමය පිළිබඳව තමයි කතන්දරේ මේකේ සම්පූර්ණයෙන්ම යන්නේ. ඒකට වෙන යන්න කතන්දරේකුත් නැහැ සත්‍යය තුලේ. සත්‍යයා කියන මේ පැවැත්ම විවිධ ආකාරවලින් හැදෙනව. ඒ හැම ආකාරයක් හැම සත්ත්ව ජීවිතයක් අස්සෙම එයාගේ පැවැත්ම රඳවන්නේ මොකෙන්ද? මේ කාම කියන ශක්තිය. ඒකට තමයි අපි කාන්දම කියලා මේ හැඳින්වෙන්නේ. එතකොට මේ කාම ශක්තිය නිසා තමයි මේ කෙලෙස් කෙලෙස් කියන චිත්ත රිදවන මට්ටමේ සත්‍යයන් ඇති වෙන්නේ මේ කාම ශක්තිය තමයි ඒකේ මුල් අත්‍යවාරය. ඒ අත්‍යවාරයෙන් එක එක වෙලාවට දොස්ත දාන ස්වરૂප තමයි අපි කෙලෙස් කියලා කියන්නේ. ඒ හැම කෙලෙසයක් අත්‍යම ඒ කාමය විවිධ ආකාර වලින් ගැඹෙලා තියෙනවා. දැන් ලෝභය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියලා ගත්තොත් ලෝභයේ එක මට්ටමක එක ආකාරයක කාමයක් තියෙනවා. ක්‍රෝධයේ එක ආකාරයක්, ඊර්ෂ්‍යාව එක මෙන්න මේ විදිහේ කාම ස්වરૂප විවිධ ආකාර වලින් සිතේ ගොඩ ඒ ප්‍රධාන කාමයේ විසින් දැන් එකම කරන්ට් එකක් එක එක දේවල් කරනවා සමහර ඒවා එකම කරන්ට් එක එක තැනක රූප නටවන. එක තැනක ලයිට් දෙනවා. එක තැනක තවත් එන්ජිමක් වැඩ කරනවා. නානා දේවල් එකම අර කරන්ට් එකෙන් කරනවා. අන්න වගේ එකම කාමයේ විවිධ දේවල් අපේ මේ <clears throat> ජීවිත නැමැති ලෝකයේ තුල කරේ. එතකොට බුදුහාමුදුරුවෝ වදාारणා මේ ජීවිතය දුකින් අයින් කරගන්න නම් ඉතින්ලා ඒවා එන පැත්ත හොයලා ඒ ඒවා ಜಾති දැනගන්න ඕනේ. මෙන්න මේ මේ කාමය මොකක්ද කියලා හඳුනගන්න. ප්‍රධාන කාම පහයි එදා අපි කිව්වා. දර්ශන බැලීමේ ආසාව, අදහස, දර්ශන බැලීම, සද්ද ඇහිීම, ආග්‍රහණය, රස, ස්පර්ශ කිරීම කියලා ප්‍රධාන වශයෙන් පහක් මේ දෙදෙනා මේ කාමය. එතකොට මේ ඒ ප්‍රධාන වශයෙන් තියෙන ඒ කාම පහ තේරුම් අරගෙන පිරෙන. ඒක පවතින්නේ ඒක පවතින්නේ මොකක් නිසාද? මම මේ කියාගෙන යන්නේ ගියපාර සම්පෙන්නේ. ඒක දිගින් දිගට පවතින. ඒ එකක් ගැන ඇතිවෙච්ච කාමයක්. ඒක තාම තියෙන්නේ මොකද? කියලා දැනගන්න ඕනේ. ඒ මොකක් නිසාද? මේ කාමයේ විසින් දෙන්න 10. කාමයේ විසින් දෙන දාහය නිවා ගන්නයි තවත් කෙනෙකුට උදව්ව බලාපොරොත්තු වෙනවා. මොකද මෙයා දන්නේ නැහැ මේ උදව්වක් මට ඕන වෙලා තියෙන්නේ මේ මගේ හිතේ ඇතිවෙන කැමැත්ත ඕනෑකම ආශාව ලැජ්ජාව ප්‍රේමය හිතවත්කම් මේ ආදී මේ ස්වરૂප වලින් මතේන කාමයෙන් දවන ගතිය රිදෙන ගතිය පිච්චෙන ගතිය. නැති කරන්නයි මම මේ පිට උපකාර හොයන්නේ කියලා මෙයා දන්නේ නැහැ. අන්න ඒක කියන මොහොය. මොහොය කියන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මෙතන දිමිතියාගෙන මෙතන අවුලනවා අපි සෑම තැනින්ම වතුර හොයනවා. මේක නිවන. නමුත් එකකින් මිරිච්චාම ආයෙත් පර ගිනි කියා ගන්නවා. ඒක ඒ දිග නිවන්නේ මේ සෑම තැනම අපි නොඑක දේවල් වල උපකාර වෙනවා. ඒකෝට එයා දැනගන්න ඕනේ කිව්වා මේ කාමය මේ දාහය හිතේ මේ නොසන්සුන් භාවය නැත්තම් මේ ඉමක් නැති අපේක්ෂාව මේ මතෙන්නේ ඒ දේ වුණාට නෙවෙයි දැන් අපි කියනවා ලස්සන දේ වුණ මිහිරි හඬ වුණ දැන් මිහිරි හඬ නෙමෙයි ඕන මෙයාට දැන් හිතනවා ඒ මේ තියෙන ඒ ශබ්දයෙන් මේක නිවා ගන්න පුළුවන් මේ කියන්නේ. ඒ ශබ්දේ උදව් කරගන්නේ මේක නිවන්නයි. නමුත් ඒ ශබ්දයට මේ සිතිවිල්ල යොමු කිරීම නිසා තවත් රත් වෙනවා. ඉතින් වෙන ශබ්දයක් වෙනවා. ඒ සම්භවය. ඒ එකින් එකට එකින් එකට ශබ්ද හොයන්නේ ශබ්දේ නිසාවත් මතේ නම් ඒ ශබ්දේ මාරු කර අරමුණු කරගෙන ඉපදින්නා මේ දාහේ නිසා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ වදාළනවා යම් කිසි කෙනෙක් මේ නිවීම සරස් කර ගැනීමට නිවීම කියන්නේ අපි නිවන් කියනකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ එක්තරා ආකාරයක අයිතිවාසිකම නෙවෙයි. ඒ ඒ වෙලාවේ සිත නිවා ගැනීම. ඒ කියන්නේ සිතේ නිවන් දෙන්නේ අර දාහ ගතිය. ඒ 10 නිවන්ද මෙන්න මේ කරුණ ඒක එන හැටි ඒක වර්ගය ඒක පවතින හැටි දැනගන්න ඕනේ. අන්න ඒක කොට. ඒතර මේ කාමයේ කියලා කතා කරපුවාම මොකද්ද මේ කාමයේ කියන්නේ අදහසකයි අදහසයි මෙතන කාමයේ කියලා අදහස කාමයේ කියව නෙවෙයි. අදහස ඇතුලේ කාමයේ කියන එකයි කියන්නේ. හැම අදහසක් අස්සෙම කාමයක් තියෙනවා. ඔය අදහස කියලා ඒ පදයේ අස්සේ ඒ චිත්ත ස්වરૂපයේ අස්සේ අර කාම කියන ගතිය මිශ්‍ර වෙලයි දෙත් වෙන්නේ. දැන් ඒතකොට දැන් අපි ගම්ම මේකේ අන්තිම කොන රහතන් වහන්සේ. ඒ ජීවින් කොට රහතන් වහන්සේලා කියන්නේ ජීවින් කොට. උන්වහන්සේලා ඒ කාමේ නැද්ද උන්වහන්සේලාට අදහස් නැද්ද? අදහස් තියෙනවා. කාමේ. කොහොමද ඒක හොයාගන්නේ? මොකක්ද ඒකට කාමයේ නැති බවට ලක්ෂණය මොකක්ද? රහතන් වහන්සේට තමන්ගේ ආත්මලාභය උදෙසා මොනම හැඟීමක්වත් එන්නේ මොකක්වත් උන්වහන්සේට කරන්න වැඩක් නැහැ ඒ මොකද කරන්න වැඩක් නැහැ කිව්වේ. උන්වහන්සේට දැවෙන මුකුත් උන්වහන්සේගේ නැහැ. මේ අපට නොයෙක් වැඩ කරන්න වෙලා තියෙන්නේ මොකද? අර දැවිල්ලෙන් නිදහස් වෙන්න. දැන් යම් කිසි කෙනෙක් අපි කියමු ජීවිතේ එක්තරා වැදගත් අවස්ථාවක් වශයෙන් සැලකන යුග ජීවිතයටපත් මොකද මේ යුග ජීවිතයටපත් වෙන එකන් හිටියම් බෑ 10000ක් දැමිල්ලක් තියෙනවා. එයා හිතනවා මේ එහෙම පුළුවන් දෙවි කියලා. දෙවි කියන සැකේතයි ඒකට උදව්වකු යරෝ හැන්නේ. රහතන් වහන්සේට විවාහ ජීවිතේ ඕන්න නැතව. දැන් රහත් වෙලා පින්නම් <clears throat> පාප ගිවියක් ඉන්නේ හැබැයි ඒ වෙලාවගේ එතකොට ඒ මොකද උන්වහන්සේට බාහිර දෙයක උදව්වක් අරගෙන කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ 1000ක් නැහැ. උන්වහන්සේ නිකන් ඉන්න පුළුවන්. මේ 1000 එකයි අපේ මේ පොරේ තියෙන්නේ. ඒතකොට මේ 1000 මත වෙන්නේ අපේ ජීවිතයේ ඇතුලේ කාලාන්තරයක් සිත් වර්ධනය කරමු. මේක හැදිලා තියෙන්නේ ඒ 1000 මත වෙන ආකාරය. ඒ දාණය තියෙන නිසයි අපි පවතින්නේ මෙහි හරි වෙන ලෝකෙක හරි වෙන ආත්මයක පවතින්නේ අර පාප ශක්තිය අපේ ළඟ රැඳී පවතින නිසා හිතේ ඒ කාමය තියෙන නිසා. රහතන් වහන්සේ උපතක් නැත්තේ නැවත උන්වහන්සේ ළඟ ඒක සම්පූර්ණයෙන්ම නැති නිසා. නැවත ඒ දාහය ලැබීමට තවත් දැනක් අල්ලන්න උන්වහන්සේගේ කාම ශක්තිය නැහැ. ඔන්න දෙගොල්ලන්ගේ වෙනස ඔන්න ඔතෙන්ද බලන්න. බලාගෙන දැන් කාමයාගේ සම්භවය, නිධානයයි සම්භවයයි කියන එක අර කිව් ආකාරයෙන් තේරුම් ගන්නකොට මේක කාමයන්ගේ විවිධත්වය. කාමයන්ගේ විවිධත්වය කියන්නේ එක නිමිත්තක්, එක දෙයක්, එක අපේ ඉන්ද්‍රිය යොමු වෙච්ච හැටි ඒ නිමිත්තේම මේ අපේ සිතට ඒ එක තැනක් බලාගෙන ඉන්න බෑ. දැන් මිනිහෙකුගේ මූල දිහා බලාගෙන ඉන්න බෑ කෙනෙකුට. ඇහැ දිහා බලන්න බෑ. දෙද්දට තියෙන විස්තිය එක තැනක් බලයිද? ඇයිද? විස්තිය දිහා බැලුවත් එතන බැලුවා 10 නිවුනේ නැහැ. හැම තැනම බලන. මේ බලන්නේ මොකක්ද? 10 නිවා ගන්න මොකක්ද? අර බින්දුරිත් බලනවා මේ බින්දුරිත් බලනවා ඊට වඩා මේක ලස්සනයි කියලා බලනවා ඒකත් හරියට ඊළඟට අනිත් බින්දුරි බලනවා ඒ හැමතැනම දුවන්නේ මොකද මේ එක දෙයක් කරගන්න මහා රස්තියක් ගන්න සෑම තැනම දුවපැනයි ඉතින් විවිධත්වයට පත් වෙන්නේ කාමයාගේ විවිධත්වය වෙනස්කම් මොනවා දැන් නලල බලනකොට තීන කාමයේ නෙවෙයි නහය බලනකොට තියෙන ඇස් දෙක බලනකොට ඊට වඩා වෙනස් කාමයක් මලක් බලනකොට වෙන කාමයක්. නැන්ද දිහා නැන්ද බලනකොට වෙන කාමයක්. අම්ම බලනකොට වෙන කාමයක්. එක එක විදිහේ ඒ අයත් ලැබිකම් පවතින එක එක විදිහ. ඉතින් ඒක බලා ගන්න ඕනේ කිව්වා. ඒකෝට ඒක බලාගෙන බලා ගත්තාම කොහොමද මේ කාමයෙන් නිවෙන්නේ? ඒකෝට මේ 10 නිවෙන්නේ කොහොමද? ඒක බැලුවට නෙමෙයි නිවෙන්නේ. එයා ඒකෙන් යම් කිසි අවබෝධයක් අධ්‍යාපනයක් ගැනීමක් තේරුම් ගැනීමක් ලැබෙනවා අර මං කියු කාරණේ අපි තේර නිසා නොව එයාටම තේරුම් යනවා මේ හොයන්නේ මොකද්ද හරියට මේ අතේ දැන් නහයේ අසුචි ගාගෙන නහය තුලේ මේ කොහෙද ගඳ ගහන්න හොයන්න වගේ වැඩක් මේ කියන්නේ කරන්නේ නහය ගඳ තියෙන නහය තුලේ මේ සෑම දැනුම සුද්ධ කරනවා විඤ්ඤා ඊයේ කුණ වෙලායි ගියායි කරපොත් කුණ වෙලායි ගියායි ලොක්කන්ට බැරුව ඒත් එයාගේ කුඩේ නැහැ කුඩේ ගඳ තියෙනවා ගඳ ගහන දැනුමයි නැහැ ගඳ තියෙනවා ඒ වගේම මේ දුක් ඉවර කරන්න හදන තැනමයි දුක තියෙන්නේ දුක උපදී ඉතින් ඒක නිසා මේවා දැන මේවා අස්සේ හින්ගන කොටයි කිව්වා බුදුහමදුර වදාරනවා මේක කාරණේ හරියට තේරුම් ගන්න පුළුවන්. මේ කියන්නේ නිවන් දකින්න කොළයුත්ත තේරුම් ගන්න ක්‍රමය. නිවන් දකින්න ජීවිතේ සලසා ගන්න තමා විසින් මොන විදිහට පිළිපැදිය යුතුද කියලා තේරුම් ගැනීම. මේ කාරණා අවිච්චිල්ලක් මේ බුදුහාමුදුරුවෝ මේ විදිහට මෙන්න මේ ලකුණු වලින් අවස්සල බලපන්. මේ ලකුණු අවස්සනකොට ඒ පුජ්‍යලයක් පැහැදිලිව කියන්නේ මේ මට වෙලා තියෙන්නේ මේ මේ සෑම තැනම දුව ජීව මම මේ මේක සනසගන්න නමුත් එතනමයි සනසිල්ල කියන්නේ වෙන කොහෙවත් ගන්න ඕනේ ඒ අර මම සනසන්න හොයන සනස ගන්න හදන තැන එතන තමයි සනසිල්ල තියෙන්නේ එතනින් සනසන විදිහ මේ වඩා පිටාවේ සනසන්න බෑ මේක කියලා තේරුම් ගන්න දැන් මම කිව්වා සමහර වෙලාවට තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නෑ. ඒක නෙමෙයි තේරෙන. අවබෝධය කියන්නේ ඊට වඩා වෙනස් එකක්. මේක අවබෝධය කියන්නේ අර සියලු මොල් සියලු වැරදි දේවල් දේවල් වලට සියලු වැරදි අදහස් වලට ප්‍රතිවිරුද්ධ අවකැපෙද අවකැපෙන කියන්නේ ඒවා වෙනස් කරන ඒවා හැම නෙවෙයි කියලා වෙනස් කරන බුද්ධිය ඇති ඒමයි මේ අවබෝධය කියලා කියන්නේ. ඒ බුද්ධිය කියන්නේ. ඒ බුද්ධිය කියන්නේ මොකද්ද අමුතු දෙයක් නෙවෙයි. කාරණය හරි හැටි ඇත්ත තේරුම් ගැනීම. ඔය සත්‍ය අවබෝධය කියන්නේ තෝකට. ඇත්ත තේරුම් යන තුරු අපිට පිළිගන්නේ නැහැ. ඒක එහෙම වෙන්න බෑ නේද කියලා සැකයකට එක්ක ඉස්සරහට යනවා. හරියට මේක තමන් මේ ගැන සිතමි. කාලය ගත කරමින් ඒ ගැන විශ්ලේෂණය කරමින් ඉන්නකොට හරියට හරි. ඒකම තමයි කාරණය වෙන මුදුක් නැහැ කියලා යම් දවසකද සිත කියන්නේ Taman. අන්නේ අවස්ථාව සිත කියනවා කියන්නේ මොකක්ද? සිත කියනවා කියන්නේ යම් නම් හැම වෙලාවෙම අපට සිත තමයි කියන්නේ නොයෙක් ඒවා. අර මිනිහට බැලපන් කිව්වේ සිත. අර මිනිහට ආඩම්බර වෙන්නපන් කිව්වේ සිත. එහෙම කියමනක් නෙවෙයි. සිත කියන්නේ මොකද්ද? කොයි තරම් අර දේවල් වලට යොමු වෙන්න හැදුවත් හිත යන්නේ මේ කාරණයටම යොමු වෙවි මෙන්න මෙතනමයි සුද්ධ කරන්න ඕනේ කියලා යම් දවසකද හිත ස්ථිර වශයෙන් ඒ පැත්තට හැරුණි අන්න එදාට තමයි නියම වශයෙන් හිත කියන හිත කියන කියලා අදහසින් අපි දෙන්නේ කොච්චර වීර්ය කළත් බාහිර ලෝකයේ හිත හරවන්න එයා හැරෙන්නේ ඒ හැරෙන්නේ නැත්තේ ඒ එවලම හිත තවන්න කියලා. ඕව කොල්ලා හරියනවද? කල යුත්ත මෙතන නේද තියෙන්නේ. සමහරට තව තේරුම් නැද්ද කියන්න වගේ හිතෙන් තමන් දෙනවා හැඟි. ඒ කොහොමද ඒ හැඟීම ආවේ? හිතට පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා හැම පැත්තකින්ම හිතට පෙන්නලා මේක මෙතන වැරදි මේ මේ ක්‍රමේ වැරදි මේ ක්‍රමේ වැරදි කියේ නිතරම පෙන්නමින් ඉන්නකොට එක දවසක එක සා එක අවස්ථාවකදී හිත පිළිගන්න කොතෙන් මොකද්ද කොහොමද පිළිගන්නවා කියන්නේ? හිත බුද්ධලේ නෙවෙයි. හිත ගැන නෙවෙයි. ඒ මොකද්ද වෙන්නේ? කාලාන්තරයක් තිස්සේ අපේ ළඟ තිබිච්ච විවිධ ආකාරවල නිෂ්ඵල සටහන් දහරණ අනම්මනම් ගොඩාක් අපි හරිගස්සලා කියනවා මේ ආත්මෙදී ඒවා හදන්න උදව්ව අපිට જાතියක් පාසා ගෙනත් තියෙනවා මේ කාම ශක්ති ඒ ලායින් જાති හැටියට මේ සටහන් හදාගෙන තියෙනවා මේ සටහන් වලින් තමයි අද අපිට තියෙන කරදරේ තියෙන්නේ. මොකද්ද? ඒකත් මතක් වෙනවා මේකත් මතක් වෙනවා අර කොළො කොළො හොඳයි කියලා හිතෙනවා. මේ ඔක්කොම අර සටහන් වලින් දෙන්න අද. ඒකද අර බුද්ධලයා අර සටහන් එක්ක කාලයක් ජීවත් වෙලා ඊට අනුව වැඩ කරනවා. දැන් මිනිහා වෙන පැත්තකට සමාජ අධ්‍යාපනය දිනු කරනවා. ඒකෙන් දෙන්නේ මේකයි මේකෙන් දෙන්නේ මේකයි මේකයි මේක මුතන මෙතනින් තමයි නිවෙන්න ඕන එහෙම නිවන්න බෑ කිය කිය මෙයා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම සමාගේ චින්තාමය ශක්තිය දියුණු කරනකොට වෙන්නේ මොකද්ද අර සතහන් අක්‍රීය තත්ත්වයට පත් වෙනවා වැඩ කරලා ඒ ක්‍රියාකාරී පුරුව අඩු ඒව අඩු වෙන්න අඩු වෙන්න ඒ වායෙන් දෙන වේග සම්බන්ධකම් නැති වෙනවා අර තමන් දැන් අලුතෙන් ගත්තා වූ නිර්දෝෂ ක්‍රියාමාර්ගයේ පිළි ඇති කරගත්තා වූ අදහස් වල සටහන් මේ මොලේ මනෝදහසේ ප්‍රබල වේ. ප්‍රබල වුණාට පස්සේ ඒවා අධිපතිකම් ගන්නවා තමන්ගේ සිතිවිලි පහල් කිරීම. ඒකට කොහේ බැලුවත් යමක් ඇහුවත් අර සටහන් වැඩ කළා කියනවා. ඇහුවට කමක් නැහැ. බැලුවට කමක් නැහැ. ඕකේ මොකද උදව්වක් ගන්න බලාපොරොත්තු වෙන්න එපා. මෙතන මෙතන තමයි ඒක හදන්න ඕනේ. මොකක් හදන්නේ කොහොමද? ඒක ඇහෙන නිසා අහමින් ඉන්නව විනා ඒකෙන් යමක් ගන්න අදහසක් ආස්වාදයේ ඉඳින අදහසක් හිතේ අයින් කරන්න ඕනේ. ඒ ආදාස ආවොත් මෙතන පිච්චෙනවා. අන්නේ කුජලයා හිමින් හිමින් ඒ ක්‍රියා මාර්ගය පුරුදු කිරීමේ තමයි අර කාමයාගේ විවිධත්වය හොයන අවස්ථාවේදී උට ඇති වෙනවා. අන්න ඊළඟට අපි ඉතුරු කරපු කොටසක් තියෙනවා. විපාක. කාමයාගේ කාමයන්ගේ විපාක. මේ කාමයන්ගේ හැඳිනීම ඒක පැවතීම ඒකේ වෙනස්කම්. මේ තුන දැනගත්තාම මදිද කියලා හිතෙන්න පුළුවන්. නමුත් කාමයන්ගේ විපාකය අර තුලින්ම ලබන අවබෝධය ක්‍රියාවට දැමීම ශක්ති සම්පන්න වීමට ඒක පිළිබඳව තවත් ඩිංගක්වත් යොමු නොවන තත්වයට සිත හුරු වීමට කාමයන්ගේ විපාක දැනගන්න ඕන. කාමයන්ගේ විපාක දැනගන්නවා කියන්නේ මොකද? ජීවිතේ හැම වෙලෙම අපේ හැම වෙලෙම අදහසක් අදහසක් නැති අවස්ථාවක් නෑ නිින්ද ගියාම විතරයි නැන්නේ. හැම වෙලේම අදහසක් අපි දුක් විඳින්නේ මොකන්ද කියලා බැලුවොත් දුක් විඳින්නේ මොකක්ද කොහොමද කියලා බැලුවොත් මේ මිනිස්සු කියනවා හරය බැන්නා මෙයා දොස් කිව්වා මෙයාවට වෙනස්කම් කරා මෙයාට සැලකී නැහැ මේ දැන් දුක් කියලා. එහෙම හිතකින්වත් නෙවෙයි දුක් කියන්නේ. අදහසෙන් දුක් කියන්නේ. අදහසෙන් නෙවෙයි දුක් කියන්නේ. අදහස විස මිනිහව දුකට දාන වෙන කිසිවක් අපි උදාහරණ මේ ජීවුන රහත් වෙන මට්ටමට එදාටත් මිනිහාට දුක් නොදෙන්නේ ඔහුගේ අදහස. දැන් නැතම් මහාමුදුර ගොල්ලන්ට මේසු ගහලා තියෙනවා. මුගලන් හාමුදුරට ගැහුවා. ජීවිතේ නැතිෙන් දැන් ඒ තීමාවට දැන් ගැහුවා. නමුත් උන්වහන්සේ දුක් නොවින්ද මොකද? උන්වහන්සේගේ අදහස දුක් විඳින අදහසක් නෙවෙයි. ඒ ගහන ගහන පාරට උන්වහන්සේගේ අදහස් මතුනේ නැහැ දුක් විඳින අදහස්. එහෙනම් දුක් විඳින අදහස්. එච්චර අපි දැන් දිනුනේ නැහැ. එච්චර දිනු වෙන්න බෑ අපේ අදහස නරක් වෙනවා ඔළුවට ඩොක්කක් කරලා දුන්නු. ඒක වෙනම ඒ අපේ දුර්වලකම. අදහසින් මිසක මිනිසාට සත්‍යයක් දෙකිනින්න බෑ වෙන කිසිම දෙයක්. හැබැයි අපි අර අන්තිම කෙරවල ගැන හිතන්න නරකයි. දැන් අපි අදහස් දැන් මේ කර්ම කාමයාගේ විපාක කියන එක විග්‍රහ කරගන්න උදව්වක් වශයෙන් දැන් කාමයාගේ විපාක තෝරන ක්‍රමය විපාකයේ ආපු හැටි ඒක මොන හැදෙන්නා කියලා තේරුම් ගන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා මේ ජීවිතේ දුකින් නිදහස් කරන්න. මේ විපාකයේ කිව්වේ තමාගේ අදහස. එනකොට හිතට යම් අදහසක් එනකොට කොයි අදහස ආවත් දැන් අපි කියමු සිංහල අවුරුදු ඉස්සරහට එනවා. සිංහල අවුරුදු එනේ කියලා තමන්ගේ හිතට අදහසක් ආපු හැටියෙම හාලිත් ගලන් කුරුත් හොඳ නැහැ මේ සවුන් හදන්නත් දැන් කෙනෙක් නැහැ මේ දැන් බුලක් දෙන්න යන්නත් ඕන මේ ඔක්කොන්ගෙම විදිහා මොනවද විඳින්නේ රිදු රිදු රිදු සවුන් සවුන් අල්ලගෙන ඉඳවලා නෑ ජය වල්ලගෙන ඉඳවලා ඉඳවලා යාළු වල්ලගෙන සෑම මේ සියල්ලගෙන සිදෝලා හැම එකකින්ම රිදෙනවා කියන්නේ පෙන්වන්නේ නෑ මේ දිහා බලලා ඉතින් තියෙන විදිහට සප්පායම් වෙනවා. නමුත් හිඳිලා. ඒ මොකද? එයා හිතපු විදිහට මේක නෑ. එයා හිතන මේක හදන්න කවදක්වත් බෑ. හදන්න කෙරෙකුත්. එයාටත් බෑ. හේතුව එක එක වෙලාවට එක එක දේවල් ඕන වෙනවා හිතට. ඉතින් මේක සමානවට එයා හිතන දේවල් ගන්න දිග මදි වෙන්න. දික්ක කඩන්න වෙනවා තමයි. ඔපරන්නේ. ඒ තරම් දේවල් ඕනකම් එනවා. ඒක නිසා අදහස ඒකට අපි ඕවා කවදාවත් හිතුවේ නැහැ. ඒ අවුරු අවුරු දෙලකට ඇවුම් කරනවා මිසක ඕවා හිතන්නේ නැහැ. නමුත් හැම අදාසක් කෙනෙක් දැක්කා. මෙහෙම සමාජය හැට කෙනෙක් දැක්කා. එතන එතන විදුමක් තියෙනවා. මොකක්ද විදුම? අපිට ඒවා විඳලා පුරුදු නිසා දැන් ඒක ගණන් ගන්නෙ. මොකක්ද විදුම? කවුද දන්නේ? එන්නේ කොහේ යනවද දන්නේ? සාන නානායව ඉන්දියාගෙන මෙයාට ඕන කොන්න. ඒ වගේ හොයාගන්න බැරි වෙච්චාම ඉන්නේ යනකම් බලන්න කවුරු හරි ළඟින් අර කවුද සමුදාගන්නවා. අර මෙහෙටත් අන්නේ. මේ මොකද අර රිදුම රිදුම මේ නවත ගන්න. මෙයාට තනින්නේ එයාගෙන්වත් මේක අහගෙන යම් කිසි තනසිල්ලක් ලබන්න. කාමයාගේ විපාක මොකක්ද? ඒ මිනිහා කවුද කියලා දැනගන්න ඕන වෙච්ච එකයි මෙතන නරකයි. මොකෙක් හරි ඔහි ගියා යන තැන. එනිසා අපායට යනවා නැත්නම් දිවි ලෝකෙට යනවා. ඕන තැනක ගියා වගේ මට කමක් නැහැ. එනිසා කොහේ ගියත් මට කමක්. මට ඇති වෙන වැඩක්. මම ඒ මිනිහ යන තැන හොයන්නේ කියලා මට මේ ඉවසෙල්ලක් නැතුව අර අර අරයට කතා කරලා අහනවා අර කවුද කියලා. මේ මහා කරදරයක් කියනවා. මේ මොකද්ද මේ? ඒ මිනිහා කොහෙද යන්නේ කියලා දැනගන්න ඕන වෙච්ච එකයි. ඒක නිසායි මම මේ වදේ ඉඳින්නේ. නැත්තම් ඉගෙන යනවා බලහින්න සද්දනතු නිකයින් තිබුණා නෑ මට මේ පැහි සෞන්දර්ය ඔක්කොම ඕන ඔක්කොම අරයා කන්න එකත් ඕන මෙහා කන්න එකත් තේන්න ඕන කවුරු හරි කටවාගෙන මෙහෙම කතා කරොත් එයාට මහා සැකයක් මොකද යා කටවාගෙන කතා කරේ මොකද්ද රහසක් කියන්නේ මේ රහස වෙනකම් මිනිහට අමාරුයි මෙන්න මෙතෙන් දයා දැනගනි ඒව හොයන මිනිහට තේරුම් යයි මේ හැම එකක්ම මගේ මේ විදුම් ලබන්නේ මගේ ඒ ඒ දේවල් එක්ක සිතේ ඇති කරගන්න ඕනකම. මට ඕනේ ඔක්කොම. එපා දෙයක් නැහැ. <coughs> මේ අපේ ජීවිතේ මොනක් නෙවෙයි. තිරිසනුන්ගේ පවා මේ යම් යම් දේ අප හැමෙන් හැම වෙලේම හැට මුණ ගැවුණු සබ්ජෙක්ට් ගැවුණු ඒක ඕනමයි. මොකද ඒ මොකද්ද සබ්දේ? ඒ මොකෙන්ද අතන ඉන්නේ? මේ කුරුල්ලේ මෙයාට මොකද? නෑ එහෙම බෑ. ඒකත් ඕන මෙයාට. ඒ ඕන උනේ වෙන කිසිවක් නෙමෙයි අපි අපේ අසරණකම නිසා. ඒ අසරණකම මොකද්ද? ඒ අපි පිටක් පතන මේ જાති කුරුල්ලන්ගෙන්වත් අර මන්ත්‍රී දේවි දරුවෝ නැති වෙච්ච දවසේ විස්තන්තර රජුරෝ දරුවෝ දුන්න දවසේ ඒකේ ජාතකයේ කියනවා මන්ත්‍රී දේවි කැලේ ගිහිල්ලා අහනවලු හරි සත්තුනේ මගේ දරුවන් ගෙනිච්ච කවුද කියන සොබියක් දැක්කේ නැද්ද ඉතින් ගිරවුන්ගෙන් අහනවලු මයිනන්ගෙන් අහනවලු කාක්කගෙන් අහනවලු ඉතින් මදුරුයි කියනම් මදුරුන් මිනුතයි ඉතින් මේ මොකද මන්දි දේවියගේ දුක නිවා ගන්න වෙස්සන්තර රජුව පැත්ත බැලුවේ නෑ ඒක නිසා සත්තුන්ගේ සුදවල අපි ඕකට හිනාලේ අපි කරන්නේ මොකක්ද ඒ මොකද්ද කියලා අහන්නේ මොකටද නෑ අපේ යටි රහසක් තියෙනවා ඒ කතා ගැන දැනගත්තොත් ඒ මාර්ගයෙන් කොහෙන් හරිවත් මට සැනසෙල්ලක් ලැබෙයි. මේ ඔක්කොම සැනසෙ. ඒක නිසා මෙයා මේ හැම ඕනකමකින් මට මට උනේ රිදෙන එකයි මාට මට රිදෙන්නේ ලෝකේ නෙවෙයි මට රිදෙන්නේ මා ළඟ තියෙන ඕනකම. කර්මයෙන් ලැබෙන මේ මේ කාමයෙන් ලැබුණ විපාකය උසයි. මොකද්ද මේ කාමය කියන්නේ? කාමයේ කිය අර ඕනකමට. අර ඕනකමයි කාමය කියලා කියන්නේ. ඕනකම නැත්තම් බලයි කියන කාමයක්. කාමයක්. ඒ කාමේ නැතිව බුදුහාමුදුරුවෝ කියනවා ඒ විපාකේ තේරුම් ගත්ත පුජ්‍යලයා. ඒ විපාකය තේරුම් ගත්ත පුජ්‍යලයා එයාට හිතක් පහළ වෙනවා. ඔව් මට ඕන කරන්නේ මගේ මේ මානසික දාහය නැති කරගන්න. එතකොට මේ ඕනකම නිසා මගේ හිතේ තියෙන දාහය ඕන කම්බ නැති කරොත් මට ඒ 10 නැති නැති වෙන්න ඕන හේතු සාධක අනුව ඒ 10 නැති වෙන්න ඕන කියලා අර සමාජින් තේරුම් ගත්ත ක්‍රමය පාවිච්චයට වැටෙන වෙලාව තමයි කාමයන්ගේ විපාක දැනගත්තේ. අන්නේ ඒකයි කාමයාගේ විපාකේ දතිතුයි කියලා බුදුහාමුදුරු කියන්නේ. එතකන් කවදාකවත් තමාගේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඉෂ්ට වෙන්නේ නැත්තේ ක්‍රමයට වැටලා නෑ තව. බාක් ඈ මේ දරුවා මේ දුව මේ පුතා පිටුවට කවදාකවත් දෙන්නේ නැහැ. මේක මෙහෙම වෙන්න ඕනේ මේ පුතා මෙහෙම වෙන්න ඕනේ ඒවා මම බලන්න ඕනේ මම දකින්න ඕනේ මම ඒවා ආස්වාදෙ විඳින්න ඕනේ ඕනකම් ආපු හැටි තමයි කාමයේ විපාක දෙන්නේ මේ කාමයේ කියලා කියන්නේ ඕනකමයි මේ ඕනකමයි ගලත් විපාකයක් නෑ මොකද කාමයක් නෑ ඒක මෙහෙම වෙන්න ඕනේ මේවා මේ මේ මේ පුතා මෙහෙම වෙන්න ඕනේ මේ දුව මෙහෙම වෙන්න ඕනේ මම භාර්යාව මෙහෙම මෙහෙම වෙන්න ඕනේ මෙහෙම කන්න ඕනේ මෙහෙම යන්න ඕනේ මේ ආදී වශයෙන් මේ මේ කියන්න ලෝකයේ බාහිර ලෝකයේ සංවිධාන කිරීමට යාමයි මේ කාමය. ඒ සංවිධානයේ නවත්තපු හැටියේ කාමය. තොර දැන් මේ උගන්වන්නේ එකපාරට කාමය අත්හරින්න බෑ. එකපාරට කාමය අත්හරින්න බෑ. කන්දක් කපන්න බෑ එකපාරට ඉදුළු පාරේ. අන්නේ වගේ අර එකේ කොඳුළු පාර ගගහ කන්ද ඉවර වෙනකන් කපන්න වගේ එක එක කාමයේ සමාහට පේන විදිහට දැනෙන විදිහට කාමයේ නවත්තන්න කියනවා කාමයාගේ නිරෝධය දකිතී කියන බුදුහාමුදුරුවෝ කියලා ඇති. විපාකය දැක ඇතියේ කාමයන්ගේ නිරෝධය දකිතී. නිරෝධය කියන්නේ නැතිවීම. එතකොට දැන් අපි කියමු පියා දරුවා ගැන හිතුවා මෙහෙම ඉතින් මහා බරක් වෙනවා හිතට. ඒ බර රත් වීමේ බර. ඒකට යම් කිසි විදියකින් නෑ හරි. ඒ දරුවෝ ඒ නෑකම මේ කතා කරන්නේ දරුවෝ. මට ඕන විදියට කරන්නත් දැන් මට ඕන දේ යාට කරන්න. ඒ නිසා දරුවා ජීවත් වෙච්චා. ජීවත් වීමට යම් උදව්වක් පියස් වශයෙන් මගේ ඕන නම් කලහගේ සියලු දේ එලාට මම කරනවා. දරුවෝ. දවස් මං වෙලාදී මෙහෙම වෙන්න ඕන මෙහෙට වෙලා හැදෙන්න ඕන සංවිධානය වෙන්න ඕන ඒ එකක් මට ඕනේ ඒක එලා ඒ එයාට බාර දෙන්න ඒක එලා ඒ අයගේ අයිති ඒක අයිතියක් මට නෑ කියලා වෙන්නේ ඔන්න ඕකයි දානේ කියලා බුද්ධාගමේ ගන්න මොකද්ද තමන් අනුන්ගේව අරන් හැම වෙලේම ඔක්කොම අරන් තියෙන එක ඒ ඒ දත්තේව ඒ අයිති දෙන්නේ පියා ගැන පුතා අරන් තිනවා අයිතිය. පුතා ගැන පියා අරන් තිනවා අයිතිය. ඒ අයිතිය බාර දෙන්න කොහොමද? ඒක කියන්නේ දාන. අත්හරිනවා. අත්හරිනවා කියන්නේ කොහොම ඵලය ගන්න කියන එළවලු නෙවෙයි. ඒ සමාන්නේ අරන් දෙවිච්ච අයිතෝ අයිතිවාසිකම ආ බාර දෙන්න. අනේ මේක මට ඒවා සම්පූර්ණ ගන්න ඕක ගත්ත දායල මට කැඳ නෑ ඒකයි මේ මන් දෙන්නේ. ඈ කියලා හිතන් අන්න ඒකට කියලා බුදුහාමුදුරුවෝ මුලින්ම ඔබලාට කරන්න ඉන්නේ මොකද්ද? දත්ත දේවල් දෙන්න වෙයි. ඒක නිසා ජීවන් දිගට ආරයි. ඔක්කොම දී. එකක්වත් ඉතුරු අන්න මෙතෙන්දී අර මේ දානේ වශයෙන් ගත්තා හෝ මම මේ දුක් විඳින්නේ මේලා ගැන දරුවෝ නිසා නෙවෙයි මන් දෙකේ. ඒකේ ආත්ම සම්පූර්ණම නිදොසයි. වරදමායි දරුවන් ගැන මගේ හිතේ ඇති වෙන අදහස හොඳ නැහැ. දුක්දන අදහසක් මම වෙනවා. මොකද ඕන කමක් එක්කයි මගේ අදහස් වස්තු. ඒක නිසා ඕන කමක් දැරියාම අදහසත් අයින් වෙලා ඇති. ඒ අදහස මතේ නෑ ඕන කමයි ඒක. ඊළඟට තියෙන මොකක්ද? මේ ධර්ම. ඔව්. එයා දැන් අහවල් විදිහේ වැඩ කරනවා. එයා එයා කැලිපේටි කරනවා. වරදක් කරනවා. බුදුහාමුදුරු ලෝකානුකම්පාවෙන් මහා කරුණාවෙන් ලෝකයට කතා කළා වගේ අර තාත්තට පුළුවන් සුතේ. ඕක කරපුවාම මෙහෙමයි වෙන්නේ. අනේ ඔබ දැන් කේල් වලක් නෑ කෑලු ගහ ඉඳහම් බං කිය. ආ හොඳයි මං කියන්නේ ඉතින් මොනවා කරන්නේ. බලා වැටෙනවා වලෙන් ගොඩ ගහන්නයි මං ඇදී ඉතින් වැටෙන්නම හදනවා වැටියම් පුතේ මං මොනවා කරන්නේ. වැටුණට පස්සේ කතා කළොත් තාත්තේ කියලා උන් පුතේ කියන්නේ ළඟට යනවා. ඉතින් දැන් මොකද කරන්නේ? ගොඩ ගන්න. ආයේ එන ලොකෙට එනවා මාත් අදින්න. ඒක ඉන්නකන් අර සත්‍ය කරුණාවෙන් කරන වැඩක් මිස බැඳීමකින් කරන එකක් නෙවෙයි. ගොඩ ගන්න බැරි වෙයි. වලේට පස් ටිකක් දාලා ඉතින් ඒක ඇත්තේ. එනි බැරිමනි. ඔබලාරන් කන්නේ ඒක නිසා යම් බැරිලා ඔස්සු වල තියෝ. ඒ වලේ සුදාන් නිකන්. ඊ දෙහ කරන් දෙයක් නෑ. නමුත් සමාජ දුක් විඳින්නේ නෑ. පුතා නිසා පුතා නිසා දුක් විඳින්නේ නෑ නෑ ඒකම බැරුණා. අනර්ථ කරගෙන බැරුණා. එළදුව. මොකද උනේ? මට කිදුමක් නෑ. ඒත් මොකද? පුතා වෙන කෙනෙක්. මම වෙන කෙනෙක්. ඒක නිසා පුතා නිසා වැරදි සිතුම් සිතපු දවසේ ඉඳලා මං දුක් විඳලා දැන් මට පුතා ගැන දුකක් නෑ. කුමාර කාශ්‍යපගේ අම්මා අවුරුදු 12 පුතා නැතිලයි. තර භාවනාවට ගියා. අවුරුදු 2කට පස්සේ මේ පුතා ආවා. ආවේ කිව්වා ආරංචියට මෑණියෝකින් දරුසෙනේ එයා rahat වෙලා නැහැ. දරුසෙනේ හොය ඇවිදින හැමතැන. කොට එක තැනකදී පාරේ වදිනවා දැන්. පුතේ පුතේ ගදා සෑ ගදා යන. අයියේ ඈතේ හම්බුනේ තේන්නේ. රාතන් වහන්සේ උතමද කුමාර කස්සප රහත් වෙනවා. පැත්තවත් බැලුවේ නැහැ. අම්මට තරහද? නැහැ. අම්මට තිබිච්ච උදාර නෙමෙයි. කරුණාවයි. පැත්තවත් බැලුවේ. එතකොට අම්මව ගල මේ මුලට හැදිලා වැට. අනේ පුතේ මාව වැටුනේ. පැත්තවත් බැලුවේ. හැබැයි යා පොඩ්ඩක් ඉතින් විස්තර වටනවා ගණිත සුවල එන්නේ. ඒකෙන් ඉතින් මුල මොලේ හැප්පිලා වැටිලා ඉන්න කෙනෙකු කුමාර කස්සප අම්මා මෙහෙම ඉන්නවා කල්පනා කරලා. කොහොම පිට කියලා જાතියක්. මෙච්චර හදාවඩ ඇද්දට කිසි මේ දරුවා. වැටිච්ච වෙලාවෙත් මයි දිහා බලන. අර හමුදු කියන්නේ. යනකොට ඊට පස්සේ ඒ මුල ස්වාල වෙච්චේ ස්වාලේ අවස්ථාව සිහිපත් කරගෙන පුතා කරේ දිලිච්ච ලැබියාවක් කළයි බෑනේ රහත් වෙන්න. මෙන්න රහත් වෙන්න. කොහොමද තමයි සූත්‍රය? ඈ? ආ. එතකොට ඒෙන් දෙන්නේ මොකද්ද පුතා? තරහද කන්නේ. සංසාරේ අනාදි මච්චාලය දරුවන් නිසා දුක් විඳපු අම්මා. ඒ ආත්මේ ඒ රහතන් වහන්සේ ගොඩගත්තා. දරුවන් පිළිබඳව අවබෝධය ලබා දුන්නා. ඊට පස්සේ දරුවත් නැත්තම් වෙන මොනවද මේ ලෝකේ කියලා හිතන්නේ ඒ පිළිබඳව මෙලේ කළා එක රහත් වෙනවා කියන එක. මේ කියන්නේ ඉතින් ඉක්මනට අපිට බෑ. මොකද දෝනි ගණන් තියෙනවා. ඒක නිසා ඒ ඒ අවස්ථාවට මේකෙන් මට ලැබෙන්නේ මේ විපාකයයි ඒක තේරුම් ගන්න ඕන. ඒක ඒ විපාක ලබා ගන්න ක්‍රමය මම අත් කරන්න ඕන. එහෙම හිතන්න නරකයි ඕවා ගැන එකක් ගැන. එහෙම හිතපුවා කියන්නේ මොකද්ද? කාම නිරෝධය. එයා ඒ ලැබෙන විපාකයෙන් මිදුණා. කොහොම එකෙන් එකට මිදි මිදි එයා ඒ ක්‍රමයේ දිනු කරා. එයා යම් කිසි කෙනෙක් රැකියාවක් පිළිබඳව සමහර තරුණයේ සමාජ විභාගය පිළිබඳව හැම දෙයක් පිළිබඳව ගන්න අදහසයි දුක විභාගය නෙවෙයි. රස්සාව නැතිකම නෙමේ දුක. ඒ රස්සාව නැතිකම නිසා හිතන ක්‍රමයේ දුකයි. ඒ රස්සාව නැතිකල කන්න නැති වෙන්නත් පුළුවන්. කන්න නැතිකම නෙමේ දුක. කන්න නැතිකම ගැන හිතන ක්‍රමයේ දුකයි. හොඳයි අපි කියමු මේක කොහොමද හිතන්නේ කියන්නේ. හොඳයි මට කන්න නැහැ. ඉතින් සිංහ කෙනකින් මම ඉල්ලන් ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? සත්‍ය මොන සත්‍යද? බඩගින්න දෙන්නත් වඩා සත්‍යයක් තියෙනවා. ඈ? දැන් හයින් හාගතේ ඉන්නවා. දැන් සත්‍ය නැහැ. සත්‍ය විසිකොන්න. බුදුහාමුදුරුවෝ පිටිසිලා වැඩියා ගියා. කෙනෙක් දෙන්නේ නැහැ. හොරෙක් කියලා. මොකද ඒ එහෙම සත්‍යයක් උදා වෙලා තියෙන්නේ. යනවා ඔය සමජිත මේ රස්සාවක් ගන්න. ඉතින් කාගෙන්වත් හම්බෙන්නේ ඒ විශ්ව වරද නෙමෙයි. අද සමාජ තත්ත්වය හෝ නැත්නම් මගේ අවාසනාව හෝ ඉතින් මම ඒත් කියලා ඉන්නකොට මැරෙයි. ඉතින් මැරිච්චාවනේ. මැරෙනවනේ. කන්න නැතුව ඉතියා ඊළඟ දෙන්නේ මැරෙන එක තමයි. රස්සාවකුත් නැත්තම් කෙනෙකුත් දෙන්නේ නැත්තම් ඈ ආගුණුවක් ගන්න ගන්නෙත් නැත්නම්. ඉතින් මැරෙන්නේ මොකද? ඉතින් මැරියන. කියලා ගුරු කරපු ඇති මරණෙත් එන්නේ අද දුකක්. එහෙනම් මැරෙන්නේ බොහොම සතුටුයි. අනේ කොහොමද මැරෙන්නේ? මැරෙන්න නම් බෑ කිව්වොත් අන්න ඒක මරණය නෙමේ දුක. මරණය ගැන හිතන ක්‍රමයද. මැරෙන්න බෑ මේ මැරෙන්න. මැරෙන්න මැරෙන්න දුක වැඩි. සමහරුන්ට බඩක් යනවා. පනාදින වෙලා නේද? ඒ මොකද? ඒ මරණයට බඩයක් නැහැ. මරණයට බය ලබා දෙන්න. ඒක අදහස් දෙන්නේ ඈ මෑරෙන්න බැයි නම් ඕන හෙලකොටයක් යන් කියලා හිටම් බුදු කොල්ල දාපුවා. යන වෙලාවට උලන් ටිකේයි යන කෙනෙක් ගිහින් උපදී. හැබැයි කවදාක නරක ලෝකෙට දෙන්නේ නැහැ. එයා දින මොන් සුගත සංඛ්‍යා අධ්‍යාපයන්ට යපත්තේ. ආ ආ හරි. ඈ? ඒක තමයි කාමය. ඔය දැන් නෙගිල්ලෙන් ඉන්නවා නේද? ඕක තමයි කාමයේ නෙමෙයි අත්හැරලා තියෙන්නේ තාත්තා. තාත්තව අත්හැරලා බේරෙන්න බෑ කාමයේ අත්හැරලා. ඒ කියන්නේ මොකද මගේ ඉඳන් වැඩි අහිංසක ලබන පළ ලඟි මහන්සියක් කරදරක් තියෙනවා කියනවා. කොහොමදක් දෙන්නේ අම්මේ තාත්තා ඕනේ ඉන්න පොතක් මම යන්නේ. මොකද මාවල්ල ගන්න හදනවා ඒක. ඔන්න ඔය තමයි කාමයේ. එතෙන් එතෙන් එකට අර කාමයේ වේවිත්තකා කියනවා. විවිධත්වය එක එක හැටි හැටි වෙරෙන්න. නමුත් අරකමයි වරද. නැහැ. තාත්තගේ මතවල තියෙන ඒ තාත්තා කියන්නේ කමක්. එයාගේ දුක්තනේ ඉලක්කය කියලා තියෙනවා. ඒකට පිට වෙන්න පුළුවන් නම් මම පිට වෙනවා. ඉතින් තවත් මහත්මයාට අයිති රාජකාරියක් තියෙනවා. ඒවත් කරනවා. කොහේ තව මතේ පිට වෙන්න ඉඩ කඩන්නේ. ඉඩ කඩ හම්බෙච්ච හැටි පිට වෙන. තාත්තගෙන් නම් මුකුත් ගන්න නෙමෙයි. ආ නමුත් මේක මගේ මා ඉතින් ඉතිනේ යුද්ධ කල. සුද්ධෝදය රජුගේ බලන්න බුදුහාමුදුරුවෝ අතක්ම උත්තර ගාන දුරේ ඉඳලා වැඩි. ඒ විතර බංගලාවේ කෑම කන්නේ නෙවෙයි. තාත්තට යන කෙනෙක් කල්පිලා. නමුත් තාත්තා බලන්න ආවේ කවුද? අවුරුද්දක් ගත වෙනවා. මාසෙන් මාසෙ පණිවිඩාරි ආයෙ. එහෙමද? උන්වහන්සේට ඒ ගමනේ ඉන්න සුසුකන් නැති තිබුණේ නෑ. ඒ වගේ මහත්යාට සුසුකම් ලැබිච්ච වෙලාවේ තාත්තගෙන් බල්ලා හිටව ඔළුව අත ගාලා ඉන්න. ඒකයි. යුතුයකමී කියන්නේ ඒ වෙලාවට කල යුක්ත මේකයි කියලා තීරණය කිරීමේ. ඒකේ කාම යුතුයකමී කාමේ නේ. කාමේ හිතින්න. මේ වෙලාව ගන්න මහත්යාට දැන් යන්න බෑ. ඒකෙන් දැන් මේ වෙලාවේ කල යුක්ත මොකද කන්තෝරේ වැඩිදියෝ ඒවා වාගේ කියන්නේ තාත්තට ලියුමක් කරනවා මා කලේ තාත්තව සම්පූර්ණ එකයි මගේ මේකයි තාත්තා ඒක නිසා පුළුවන් වෙලාවක මම ඉවරයි පොඩි කාමයක් නැහැ නුදු කමේ කාමේ නැහැ ඕන කමේ කාමේ තමයි දැන් ජාතිමාන කියන අකියාව වැඩ හරි වෙන වැඩ හරි මොකක් හරි නැත්නම් තාත්තා බලන්නේ යන තියෙන එක තමයි ලෝකයේ අසරණේ සරල වෙන්න පුළුවන් පුද්ගලෙක් අසරණයෙකුට පිහිට වීම එයාට කල්ලි යුතුකමක් නෙවෙයි. තමාට කරගන්නා යුතුකම. මේ සියලු යුතුකම් තමාටයි කරගන්න. ලෝකෙට කරන්නේ නැහැ. ඈ? අසරණ නැත්නම් අර පිළිගේදායි. මේ වල තියෙන ආවේ නැහැ කියලා ලෝක අඩු කියලා අඩපලි කියනවා. ඔය ඉතින් ඔයත් තමයි අසරණ තමයි. ඒ කුමාර සාචනාන්දරන් මෑණියන්. සාත්‍යත්වවා යන්න. ඒ මෑණියන් මහා දුරාණ ගාමිණී මැදේ. අනිත් ආත්මය හරි කවද හරි ඉක්මනින් rahat වෙනවා. මොකද ඥානවත් කියන විදිහට සාර්ථක වෙන්නේ. සාර්ථක වෙන්නේ ඇයි? ඒකට උනේ මොකද්ද? කුමාර කස්සපගේ අම්මගේ තරමට දයවර්ධන මහත්තයා තාත්ත හිත දියුනේ නැහැ. අනිත් ඔක්කොම කඩලා එකයි ඉතිරියා ගියේ දරුසෙන්නේ විතරයි. ඒක තාත්තගේ ඉඳ ගොඩක් තියෙනවා. එදාට කුමාර කස්සපගේ අම්මට එකයි ඉතිගොනේ සියලු දේ අත්හැරියා තමයි මහා ස්වාමියාත් අත්තෙන් සෑමදී අත්හැරලා දරුසෙනේ ඉඳලා පිටිරලා තියෙනවා. ආච්චිව දන්නවා අම්මා සියල්ල අත්හැරපු මහා මහා වටිනා ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඔය හරස් වෙලා තියෙන මහා ගැල ඉතරයි අම්මේ මම කඩන ඕක කියලා හිතන් කියන්නේ. ඒක බෑ බෑ ඒක එහෙම කරන්න බෑ ඒක රහත් වෙලක් නෑනේ. ඒක කොහොමද පිළිපදින්නේ? කුමාර කාශ්‍යප රහත් වෙලයි පිළිගන්නේ. ඔව්. උදව්වක් කරයි කියනවා. උදව්ව උදව්ව. උදව්වක් කරයි කියනවා නේ. ඔව් තම තමන් කුද්ධියෙන් දැනීමේ ප්‍රමාණය හැටියට එහෙම එකම දේ ගැන නොයෙක් දැනන ඔය කුද්ධිය හිතනවා. ඒ තම තමන් තුළ තියෙන දැනීමේ ප්‍රමාණය. ඒකට කුමාර කාශ්‍යපවත් මම පරිලයි. ඒක තමන්ගේ ගැනීම. නමුත් ඒ ධර්ම න්‍යායයේ හැටියට ඒ කුමාර කාශ්‍යපෙ කෙසේ කළේ අරක දැනගෙනයි. ඒක දන්නේ නැත්නම් අම්මේ ඉන්නේ මේ මං ආව දොළොස් කවුද එහෙම කතා කරයි. මොකද රහතන් වහන්සේ. ශීල සත්පුරුෂයන් අභිභවාගේ සත්පුරුෂයයි රහතන් වහන්සේ. ඒ ඒ වෙලාවේ පාවිච්චි කළේ සත්පුරුෂ අදහස. මෙච්චරයි අම්මට උදව්වට තියෙන්නේ මම නොකඩියක් කඩන්න කෙනෙකුත් නැහැ. ඔන්න මේ ලෞතුරා පදවියට පත්යන් කියලා එයා යන්න ගියා ඒ වගේම එකටපත් වෙනවා. හොඳයි. ඊළඟට දැන් මේ නිරෝධය ගැන අපි කතා කරමු. ඒ කාමයන්ගේ නිරෝධය සිදු වෙනකොට අපි කිව්වේ එක එක දේ ගැන එක එක දේ ගැන. ඒ ඒ විදිහ තමයි ප්‍රේම පොද්ද අයින් කරපු හැටි ජොහන්ගේ වදාරනව නිරෝධ ප්‍රතිපදාව දැනගන්න. හා මේ මොකද මේ? අර ඉස්සෙල්ලා කාමයන්ගේ සම්භවය. කියලා කාමය පවතින්නේ කුමක් නිසාද? එතකොට ඒක දැනගෙන මේ නිරෝධයේ දක්වා මිනිහා ක්‍රියා කිරීමට සමත්කම් ඇති කරගෙන මේ නිරෝධයට එනකොට ඒ නිරෝධයට පත්‍යච්චයි කොහොම හිතලද මම මේ නිරෝධයට මේ අවස්ථාවේ අර අර දවන ගතිය අත්කල. දැන් යටි තත්ත්වයටම හිතපත් කලේ කොහොම හිතලත් ප්‍රතිපදාවේ කියන්නේ ඒක. ඒක හරි පේනවා අර ඒ වස්තුවේ තමා බලාපොරොත්තු වෙන යමක් කියන්නේ වෙයි නම් තමා පිළිවෙල ඒක කොහොම අත්හැරලා තමාගෙන් එම වස්තුවට කළ හැකි දේ මොනවද කරන්න පුළුවන් කළ හැකි යමක් තියෙනවා නම් ඒක කරන්න තමා තුළ ලෑස්තිය තිබීම කියන ඔය පොඩ්ඩයි මගේ ළඟ වෙනස් කරේ. ඒක ඒ අභ්‍යාසයේ ඒ අවබෝධයේ ඒ දැනීම Tamanta ආපු හැටියේ. ඔන්න කාමයන්ගේ පැවැත්ම පැත්තක දාලා කාමයන්ගේ නිරෝධය තවත්තන්න මෙයාට අධ්‍යාපනයක් ලැබෙනවා. මොකද අධ්‍යාපනයේ හැම එකක් දැනම ඒකෙන් මා බලාපොරොත්තු වෙනවත් ඒවා. කාක්කත් මා බලාපොරොත්තු වුණාට හරියන්නේ නැහැ. ඒක හිස් බලාපොරොත්තුවක් දරුවන් පිළිබඳව දෙමව්පියෝ හිතපු දේවල් හිස් ඒක කෙරිලා නෑ කෙරෙන දේ බාර ගන්න සිද්ධ වුණා වෙන දේ බාර ගන්න සිද්ධ වුණා හිතාපු දේ ඉෂ්ට වෙලා නෑ සෑම කනකොටත් එහෙමයි කන්න යන්නේ තරහ රසයක් බලාපොරොත්තුෙන් තීන රසයේ බුද්ධ විඳලා ඉච්ඡා ඒක නිසා එමෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ මගෙන් යමක් කෙරෙන්න කියලා නම් පුළුවන් හැටියට ඒක. ඒකට බැඳීමක් නෙවෙයි තමයි. පුළුවන් හැටියට එහෙට ඒ දව මගෙන් කෙරෙනවා ඇති. ඉන්නහම මුකුත් නෑ කියලා එහෙමයි මා අරක් ගැල්ල හිතලා මට තනිතිල්ලා ආවේ කියලා එයා හිතපු හැටි අන්න කාමයන්ගේ නිරෝධ ගාමී නිරෝධ ප්‍රතිපදා එයා යොපියෙල ඒක ගත්ත හැටි එයා කියලා ඒ ඉගෙනගත්ත ටික මොකටද බුදුහාමුදුරුවෝ කියන්නේ ඕක මේ ඒකේ ක්‍රමයේ දැනගනි විජහට හොයාගනි උඹ ඕක කොරගත්තේ කොහොමද කියන්නේ ඒක කරගත්ත හැටි සමාගේ චිත්ත විදිවට අවබෝධය ලබාගෙන ලබාගෙන ඒක නිරන්තරයෙන් එයා සිතනකොට මනෝ දහසේ උඩ සටහන් වෙනවා හරි ඉස්සෙල්ලා කිව්වේ මනෝ දහසේ සටහන් වෙච්ච හැටි නිමිත්තක් එනකොට අර මනෝ දහසේ සටහන් වෙච්ච ක්‍රමය තියෙනනේ දුක්ඛාල ඉස්සරහට. එළව උඩ කරන්නේ මෙහෙමනේ කියලා ඒ හිතක් පහළ. එතකොට අර ප්‍රතිපදාවම මෙතෙන්ට යන්නේ. ඒක ඒකනේ කියන්නේ දහස. ඒත් ඔන්න ඔය විදිහට එකින් එකට එකින් එකට අර හිමින් හිමින් දිනු කරනකොට සෑහෙන ප්‍රබල දිනුවක් ඇති වෙනවා කියන්නේ. ඒත් ඒ දිනුවේ තමාගේ ජීවිතය සමසා ගන්න එක්තරා කොටසක් බවට පත් ඒ ජීවනය එක්තරා කොටසක් බවට පත් ඒ ඇයි එක්තරා කොටසක් කිව්වේ? යම් කිසි දෙයක් දැන් පිටතල වැඩ කරන මිනිහක් පිටත වලින් අරක තෙම්බුව වක්කන රැක්කරවට පස්සේ කඩකොලේ කියන්න බෑ. ඒක අගය නැති. ඒක පොලිස් කරන්න. ඒක ලෝආදු කරන්න. නොයෙක් ඒවා කරලා තිබ්බම තමයි දැක්ක හැටි ගන්නේ. අන්න ඒ වගේ දැන් මේක අර දුක් නැති කරන ක්‍රමය රැකෙන දැන් ගන්න. ඊළඟට පොලිස් කරන්න හැටි ලබන කරේ තමයි කියන්නේ. හරි අනුස්සය කරගත්තයි. හොඳයි මේ පින්වත් පිළිස බොහෝ වලට බොහොම ආසයි. අහන්නේ වෙන දුක් නෙවෙයි. මේ අය කවුරුත් බුදුමරෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නිකන් නිකන් නිකන් ලාමක අදහස් නෙවෙයි. බුදු බණ හෝ කොයි බණ හෝ වේවා. අපේ දුක් නිදහස් කරනවා නම් ඒ බණයි අපට. හරි බුදු බණ, සාක්ෂි බණ මොන බණ හරිද? ඒක හෙන්දික් අපුද බණ හෝ වේවා. ඒ අපේ දුක් නැති කරනවා නම් ඒ බණ තමයි. අන්න දුක් නැති කරගන්න මඟ පාදා ගැනීමටයි මේ සත්‍යවන්ත පිට මේ තරම් උනන්දු වෙන්නේ. ඒක නිසා ලෝතුරා බුදුරේ ලෝර් පහළ වෙන්නේ මේ විද්‍යාව ලෝකෙ දෙන්න විතර. වෙන මොකුත්ම අදහසක් නැහැ. දුකෙන් දුකේ ගිලිලා ඉන්නේ. මම දුකෙන් නිදහස් වෙනවා. මේ නිදහස් වෙන මඟ ලෝකෙට කියා දෙනවා කියලා බුද්ධෝහ බෝධිසත්වයේ කියලා පටන් ගන්න. මම දුක් නැති කර ගන්නවා. හම්බුනොත් දුක් නැති කරගන්න. ඔක්කොන්ටම කියා දෙනවා ඒක. මේ මගයි වෙලාට. ඒක නිසා ඔන්න දැන් අපි ඒක බොහොම නිදහස් අයිතියක් දීලායි අපි කතා ගන්න ඕන ප්‍රශ්නයක් අහන්නේ. ඒ මොකද? එහෙම කියන්නේ මේ අයට ඒක තේරුම් ගන්න උදව් දීීමට අපිට ජීවිත අවශ්‍ය නිසා. ඒක නිසා දැන් ඕන ප්‍රශ්නයක් අහන්න ඕන. හිතක් ගතලා සිංහලයේ වශයෙන් හා Thank you. එක්කෝ ඡායාට කිව්වම හොතන්දර හරියි. එක නිවනයි කියන්නේ නිවන දෙකක් නෑ. තේරුණාද? ඔය දැන් ඔයා කිව්වනේ දුර නිවනක් ගැන. ඒක මෝඩ නිවනක්. නිවන කියන්නේ ඒ ඒ වෙලාවට නිවා ගන්න එකයි. ඒ ඒ වෙලාවට නිව නිව නිව නිව නිව යනකොට අන්තිමට නිවන් එකක් නැති වෙනවා. නිවන් එකක් නැති වෙච්චාම අමා මහ නිවන් දැක්කේ. ඒ මොකද ආයිත් නැහැ නිවන් දිසුරු ඔක්කොම ඉවරයි. ඒ අවසාන වෙන එකයි ඔය දුරිගන්නේ. ඒ දුරිගන්නේ නෙවෙයි එවෙලෙන් එවලාට සීල 10 නිව නිව යාමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. නැත්නම් මේ දුර නිවනක් තියෙනවා ඒකට ඉලක්කය අල්ලගෙන මෙතන පිටපොට ගහපන් කියලා බුදුහාමුදුරේ කියලා. ඒ ඒ වෙලාවට ඒ එනේ පැමිණෙන පැමිණෙන එක නිවපන් නිවාගෙන නිවාගෙන නිවාගෙන යනකොට ඔබට නිවන් ලැබයක් නැති වෙයි. එතකොට ඔබේ නිවන සම්පූර්ණයි. ඕකයි කතාව. ඒක අහවල් දවසේ කවදා හරි හම්බෙයි මෛත්‍රී බුදුහාමුදුරේ නිකන් ශ්‍රේෂ්ඨ දෙයක් ගෙනාවා වගේ නිවන් ගෙලේ. අපිත් යනවා ඛණ්ඩ කියන්නේ නිවන් ඛණ්ඩය යනවා. ඒ මොඩකම් මොඩ අදහස් නෙවෙයි අපි අපේ අත්තර දාලා ඒ වෙලාවට පැමිණෙන දුක් නිවනකට ජදරක් තපයි සමාජෙත් තපයි හැමදැනම. අපට ඕන දුක නැතුව ඉඳයි දුක නැති ජීවිතයයි නිවන් අවබෝධ කරගන්න ජීවිතය. ඒකයි ඒකට පිළිතුර හොඳයි මේ පින්වත් පිටස දැන් මේ විදිහේ අවධානය යොමු කරගෙන ජීවිතයේ යහ මගට හරවාගෙන තමාට යහපතක් සැලසෙන ජීවිත රටාවක් හදා ගැනීම සඳහා මේ දරන්නා උත්සාහයේ තිබෙන අගේ සලකා ඊටානුව කටයුතු මොහොතේටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානයටත් සපාදස්තු කරන්නා ස්ථානවලටත් අදිග්ගේද සියලුම දිවරාජ සමුයාවයෙන් හතරටපත් වේවා මොදෙනේ සුද්ධීකේපත් වේ මේ සෑම දිනාටම තම තමන් විසින් බලාපොරොත්තු වෙන මේ අර්ථවත් ජීවිත රටාව සකස් කර ගැනීම සඳහා දීවති සහායක් කළ හැකි උපකාරයක් කරත්වා මේ දිවරාජ සමුයාවට තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞර්ය ආදී ඥාති වර්ගයාටත් බොහෝ පින්තුන්වත් ලෝක පුණ්‍යත් තම තමන්ට මේ සත්‍ය කාන්තේම සියලු දුක වලන්නා වූ නිවාන ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන සමතක නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලස්ස නිච්ඡම් බුද්ධාපචායනෝ දත්තාරෝ ධම්මා වද්දන්ති ආයෝන්නෝ සුකම්මලං ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති වේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු Thank you.